පින්නතුනි අද දහම් සිතුවිල්ලෙන් අපි කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අපේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ආකාරය පිළිබඳව පින්නතුල්ලාට කරුණු බිඳක් පැහැදිලි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අපි අනුගමනය කරන ශාස්ත්‍රවරයා පිළිබඳව ප්‍රසාදයක් ඇති වුණේ නැත්නම් අපිට ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන්න පුළුවන් කමක් නැහැ. නිසා ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ප්‍රසාදේ ඇති වෙන තරමට අපිට මේ ධර්මයේ යන්න ලේසි. එහෙමනම් තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගන්න නම් උන්වහන්සේ ලෝකයට පැහැදිලි කරපු මතය නැහැදිලි පැහැදිලි කරපු ධර්මය අනිවාර්යෙන් අපි තේරුම් ගන්නට ඕන. ඒ ධර්මයේ තුලින් තමයි දහම් විරත් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට තියෙන්නේ. පින්නතුන අද අපි කල්පනා කළ බැලුවොත් බොහෝ බෞද්ධයන් තථාගතයන් වහන්සේ ඒ වගේ මහා සංඝරත්නය හඳුනාගන්නේ වෙනස් වෙනස් කාරණා නිසා. ඒක හරි බහානකයි. දැන් බලන්න එදා ඉන්දියානු සමාජයේ එක ධනෙක් එක පෞද්ගලිකේ බුදුරජාණන් වහන්සේට වදාරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ ශිෂ්‍යයෝ ඔබ වහන්සේගේ ගෝලයෝ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේට පුදුම විදිහට ගරු සත්කාර සම්මාන කරනවා. ඒ ගරු සත්කාර සම්මාන කරන්න හේතුව අපි දන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ මේ පරිබ්‍රාජකයා මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද හේතුව? මේ පරිබ්‍රාජකයා කියනවා ඔබ වහන්සේ තුක්ක් වළඳන කෙනෙක් මේ තුක් තක් වළඳන හින්දා තමයි ගෝලයෝ ශ්‍රාවකයෝ මෙච්චර සලකන්නේ. ඔබ වහන්සේ පින්නපාතේ පාංශකූල සිවුරුනි දරන්නේ. මේ පාංශකූල සිවුරු දරන නිසා තමයි ගෝලයෝ සලකන්නේ. ඔබ වහන්සේ රුක්ෂ මූලයේ ඉන්නේ, ගස් මුල ඉන්නේ. ඒකටයි ඔය ශ්‍රාවකයෝ සලකන්නේ. ඔබ වහන්සේ පින්නපාතෙන් යැපෙන්නේ. ඒ නිසා තමයි ගෝලයෝ සලකන්නේ. ඒ වගේම ශ්‍රමණ බය බෞද්ධයන් වහන්සේ වහන්සේ විවේකයට හරි කැමතියි. විවේකයට කැමති නිසා තමයි ගෝලෝ සලකන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි මගේ ගෝලයෝ මට සලකන කාරණා පහක් තියෙනවා. මේ කාරණා පහන නෙවෙයි කිව්වා. මේක හොඳට අපේ බෞද්ධ පින්තල හිතට ගන්නට ඕන. දැන් බලන්න මෙයා කිව්වේ මොකද්ද මේ චුට්ටක් වළඳන හින්දා. බුදුරජාණන් වහන්සේ වදාලා මම සමහර දාට මේ පාත්‍රෙන් එකක් වලදලා. හැබැයි මගේ ගෝලයෝ ඉන්නවා තාම ස්වල්ප දෙයකින් යටෙන අය. සමහර වතුර ටිකකින් යපිලක් ඉන්නවා. කැලෑවල ඉන්න අය කර කරකල වගේ කොළ జాතියකින් යපිලා ඉන්නවා. කුංචි පළතුරු කැලේ තියෙන මොනවා හරි පළතුරු ගෙඩියකින් යපිලා ඉන්නවා. හැබැයි ඉතින් මම සමහර දාට හොඳට වළඳනවා. එයා කියන විදිහට මම චුට්ටක් වළඳන නිසා මගේ ගෝලුව මට සලකනවා නම් ගොඩක් වැළඳුවහම මොකද වෙන්නේ? ඒ ප්‍රසාදේ නැති වෙලා යනවා. දැන් මෙහෙම හිතන්න අපේ ලංකාවේ මිනිස්සු හිතන විදිහ මම මේ ටිකක් කියන්නේ සමහර අය හැමෝම නෙවෙයි. අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් සෙරප්පු දාන්නේ නැහැ. ඉතින් මිනිස්සු පහදිනවා නේ ස්වාමීන් වහන්සේ සෙරප්පුවක් පාවිච්චි කරන්නේ නැහැ නේ කියලා ඔන්න පහදිනවා. බැරි වෙලාවත් ඒ හාමුදුරුවන්ගේ කකුලේ තුවාලයක් ඇවිල්ලා ඔන්න සරප්පු දෙකක් පාවිච්චි කරපු ගමන් මොකද වෙන්නේ? අර ප්‍රසාදේ නැති වෙනවා. මොකද පැහැදුනේ සරප්පු දාන්න නැතුවට. ඒතර සරප්පු දානකොට ඒ පැහැදීම නැති වෙලා යනවා. ඒතර ඒ වගේ ප්‍රසාදයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගෙන හරියන්නේ නැහැ. සමහර වෙලාවට ඕ වගේ දේවල් වලට ගොඩාක් අය පහදිනවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මගේ ශ්‍රාවකයෝ නම් මගේ හරි ශ්‍රාවකයෝ මාව ඔය විදිහට තේරුම් අරන් නැහැ. ඔය චුට්ටක් වැළඳුවයි කියලා නැත්තම් ගොඩක් වැළඳුවයි කියලා එහෙම මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා නැහැ. ඊළඟට මම පාංශ කූල සිවුරු දරනවා කියලා ඒකට මගේ ගෝලෝ පැහැදිලා නැහැ. මොකද මම පාංශ කූල සිවුරු විතරක් නෙවෙයි අනිත් අනිත් හොඳ සිවුරුත් පාවිච්චි කරනවා. ඊළඟට මම පින්න පාකේ යන නිසා මට ගෝලයෝ පැහැදිලා නැහැ. මොකද මම පින්න පාකේ වදිනවා. හැබැයි ඉතින් ආරාධනාවක් ලැබුණාම ලොකු ලොකු රාජ රාජ මාලිගාවලට ගිහලා දාන ගලනවා. හැබැයි මගේ ගෝලයෝ ඉන්නවා මුළු ජීවිතේම පින්න පාතෙන් යැපෙන අය. ඉතින් මෙහෙම කිව්වහම මේ පරිත්‍රාජක කට අරගෙන බලා ඉන්න ඇත්ත නේන්න. මේ ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේට ගෝලය මේවට නෙවෙයි සලකන්නේ. දැන් උන්වහන්සේ කියන විදිහට උන්වහන්සේ ගොඩක් වළඳනවා. ඒ වගේම හොඳ හොඳ සිවුරු පාවිච්චි කරනවා. ඊළඟට උන්වහන්සේ ගෙවල් වල ටිකට දාන වළඳනවා. රුක්ෂ මූලයේ ගස්මුල විතරක් නෙවෙයි උන්වහන්සේ මහා විශාල ආරාම පිළිඅරගෙන තියෙනවා. ජේතවන ආරාමය, විසපතන ආරාමය වගේ විශාල ආරාම පිළිඅරගෙන තියෙනවා. ඊළඟට උන්වහන්සේට විවේකයක් නැහැ. ඉතින් මේවට ගෝලෝ පැහැදිලා ඉන්නව නෙවෙයි. ඉතින් අහනවා මේ පරිද්දානික එහෙනම් ඔබ වහන්සේගේ ගෝලය ඔබ වහන්සේට පැහැදිලා ඉන්නේ මොකටද? අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කරුණු පහක් ඉදිරිපත් කරනවා. අපේ සෑම බෞද්ධයෙක්ම කවදාකවත් අමතක නොවන හැටියට මේ කාරණා පහ මතක තියාගන්න ඕන. නැත්නම් අපි පහදින්ට ඕන දෙයකට නෙවෙයි අපි පහදින්නේ වෙනත් වෙනත් කාරණාවලට. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ගෝලයෝ මට සලකන පළවෙනි කාරණේ තමයි අදි සීලය. ඔන්න බුදුරජාණන් වහන්සේ හඳුනගන්න තැන. දැන් බලන්න පින්නතුන් සීලය කියලා කියන්නේ මොකද්ද? සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයටනේ. එතකොට අදි සීලය කියලා කියන්නේ අසම සම සීලය. ඒතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන සීලයක් මේ තුන් ලෝක ධාතුවේ කාටවත් නැහැ. ඒක හොඳටම ඔප්පු වෙනවා. උන්වහන්සේදා ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා බැලුවා. මට ගුරුවරයෙක් අවශ්‍යයි. ඉතින් මගේ ගුරුවරයා මට වඩා ගුණෙන් වැඩියෙන් තිබේ. දැන් අපි ගුරුවරයෙක් හැටියට හඳුන්වන කෙනා ගුණයෙන්, නුවණින්, තපසින් මේ හැම දෙයකින්ම වැඩි හිතියෙක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ බැලුව මට කවුද ඉන්න ගුරුවරයා? තුන්වහන්සේගේ සීලයට, සමාධියට, ප්‍රඥාවට සමකරන්න කෙනෙක්වත් නැහැ. අන්තිමට උන්වහන්සේ මොකද කරේ? තමන් අවබෝධ කරපු ධර්මයේම ගුරුවරයා හැටියට තියාගත්තා. දැන් බලන්න මේ බණ අහනකොට පින්නතුනේ කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්ද? දැන් බලන්න මේ සමාජයේ බොහෝ අය ගුරුවට ඔළුව ඉදම්මගෙන ඉන්නවා. ආ මට මොනවා හරි භාෂාවක් දෙකක් කතා කරන්න පුළුවන් නම් ඊළඟට මොනවා හරි ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රයක් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් ටිකක් වයසට ගිහිල්ලා කොණ්ඩෙත් ඇහිලා නම් මොකද කියන්නේ මම නිකන් නෙවෙයි වයසට ගියේ මේ ශේත්‍රේ මට ඉහළින් කවුරුත් නැහැ. මේක ගැන මට කියා දෙන්න එපා කියලා කියන්නේ. කියන්නේ බොහොම මාන්නෙන් ඉන්නේ. නමුත් බලන්න මුළු තුන් ලෝකේම අවබෝධ කරපු සරුවත්ඥන් වහන්සේ බැලුවා මට ගුරුවරයෙක් අවශ්‍යයි කියලා බලන්න උන්වහන්සේගේ නිහතමානීකම, විගහංකාරකම. මේවා අපේ ජීවිතවලට මේ ධනහානකට සම්බන්ධ කරගන්න ඒක තමයි ධන ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. ඉවිලීම ලැබෙන ප්‍රතිඵල. ඒක පින්නතුලට තේරෙනවා උන්වහන්සේට සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩි හිතියෙක් තබා සමාන කෙනෙක්වත් හිටියේ නැහැ. ඒකෙන් ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේට තියෙන අදි සීලයක් කියන එක. ඒ වගේම පින්නතුනි පෞද්ගලිකව මම මුලින්ම බුදුරජාණන් වහන්සේ කවුද කියලා ඇත්තටම තේරුම් ගත්ත විනය පිටකේ. විනය පිටකේ කියවනකොට මට පුදුම හිතුණා මම මේ සරණ ගිහිල්ලා ඉන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳව. දැන් බලන්න මේ විනය පිටකේ ගත්තාම මේ විනය පිටකේ නැති දෙයක් නෑ. හැම දෙයක්ම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මේ මම් පොරෝගෙන ඉන්න සිවුර ගත්තොත් මේ සිවුර කපන විදිහ තියෙනවා. මහාන විදිහ තියෙනවා. මේකට පඳු ගහන විදිහ තියෙනවා. මේක වැලකට දාන විදිහක් තියෙනවා. දැන් ඔය ඇත්තෝ රෙදි වලට දැම්මට හරියටම මේක වැලට දාන්න කොහොමද කියලා දන්නේ නෑනේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකත් දේශනා කරලා තියෙනවා. දැන් රෙද්දක් වැලට දානකොට උන්වහන්සේ ගඩාරම ඇඟිලි දෙකෙන් වැල ඇදගෙන යන්න කියනවා. මොකද අර වැලේ දුවිල්ලක් තිබුණොත් අර සූරට අල්ලන්න පුළුවන්. ඒ වගේ සිවුම් දීපවා උන්වහන්සේ දේශනා කළා කියනවා. වැටි කිලියට යන හැටි, කැටි කිලියට යන හැටි, කුටියක් අමදින හැටි, ඊළඟට මකුළු දැලක් කලන හැටි උන්වහන්සේ ඇත්තටම නොකියපු දෙයක් නෑ. හැම දෙයක්ම උන්වහන්සේ දේශනා කළා කියනවා. විනය පිටකේ බලනකොට පින්නතුනි පුදුම හිතෙනවා තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව. උන්වහන්සේ අධිශීලයෙන් යුක්ත නිසා තමයි එවැනි විනය පිටකයක් උන්වහන්සේට දේශනා කරන්න පුළුවන් වුනේ. දැන් බලන්න ඕනම නීතියක් පරණ වෙනවානේ කාලයක් යනකොට ඕනම නීතියක් යල්පයිනවා. එතකොට මොකද කරන්නේ? මේ නීති අලස් කරනවා. දැන් බලන්න ඔය ව්‍යස්ථා සංශෝධනය කියලා කියන්නේ ඒවනේ. කියන්නේ නීති අලුත් කරනවා. ඒක වරදක් නෑ. ඉතින් කාලයක් යනකොට ලෝකේ ඕනම රටක මේ නීති ගැලපෙන්නේ නැති වෙනකොට නීති අලුත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පනවපු මේ ව්‍යස්තාව අවුරුදු 2600ක් වෙනවා. ඒ තරම් පැරණි ලෝකේ පැරණිම ව්‍යස්තාව. වික්ෂුන් වහන්සේලා වන අපට පනවපු මේ ව්‍යස්තාව. හැබැයි අද වෙනකන් මොන්නම සංශෝධනයකටවත් ලක් වෙලා නැහැ. ඒතර බලන්න සමහර ශික්ෂාපද අපි ওই ස්වාමීන් වහන්සේලා එකතු වුණාම කතා වෙනවා. සමහර ශික්ෂාපද තියෙනවා මේ ඉජ්ජතනිව වගේ. ඒ තරම්ම නැවු. බලන්න පින්නතුන් උන්වහන්සේගේ අවබෝධය හැමදේම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. දේශනා නොකරපු දෙයක් ඇත්තේම නැහැ. දැන් අපි හිතමු ওই දාන වැරදීම් සම්බන්ධව බලන්න කල්පනා කරලා. තාක්ෂ කෙනෙක් වගේ දාන ටික හිතන් වළඳන විදිහ කියලා කියනවා. උන්වහන්සේ වදාරනවා දානේ වන්දනකොට දෙකැඳ කිරියාදී බොනකොට සුරුසුරු කියලා බොන්න එපා කරන සුරුසුරු කාරකම්. ඒකක් කියලා තියෙනවා. දැන් වික්ෂුන් වහන්සේ නමකට අර පොඩි ළමයි වගේ සුරුසුරුස් කියලා බොන්න බෑ. ඒකට ශික්ෂාපදයක් පනවලා තියෙනවා. මේ තපු තපු කාරකම්. ඔය පොඩි ළමයි අතල්ලාදී ඔය කලතුරු කනකොට තපු තපු කියන සද්දය හෙන්න කනවනේ. බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා අපේ බුදු පියා මහණෙනි චපු චපු කියන සද්දයෙන් ඇහෙන්න කන්න එපා. න චපු චපු කාර්කම්. බලන්න හැමදේම කියලා තියෙනවා. හත්ත නීලේකම් දාන වන්දලා අතලව කන්න එපා. පත්ත නීලේකම් දාන වන්දලා පාත්‍රිලව කන්න එපා. බලන්න. සාමසේන හත් වෙන පානීය තාලකම් ඉඳුන් ලැබින් හැඳි ගෑරු පුදුම් කෝපල්ලන්න එපා. එතකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නොවදාලා දෙයක් නැහැ. හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා. එතකොට දැන් බලන්න විනය පිටකේ නැති දෙයක් නෑ. හොඳට විනය පිටකේ පරිශීලනය කරපු කෙනෙකුට තථාගතයන් වහන්සේ කවුද කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි මේක කවුරුත් හොඳට තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේට මෙවැනි විනය පිටකයක් දේශනා කරන්න ලැබුණේ පුළුවන්කම ලැබුණේ උන්වහන්සේ අදි සීලයෙන් යුක්ත නිසා. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේට පහදින්න ඕන පළවෙනි කාරණේ මොකද්ද? අදි සීලය. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ਸਰුවඥතා ඥානය. පින්නතුනි මේ ਸਰුවඥතා ඥානය ගැන ਸਰුව ප්‍රකාරයෙන් අපට කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපට තබා සෝහාන්විච්ච ශ්‍රාවකයෙකුටවත් ඒක කරන්න බෑ. සකදාගාමි අනාගාමි අරිහත් රහතන් වහන්සේ නමකටත් ඒක ලේසි වැඩක් නෙවෙයි. තවත් බුදුරජාණන් වහන්සේ නමක් වෙනත් බුදුරජාණන් වහන්සේ නමක්ගේ ඒ බුදු ගුණ ඒ ਸਰවඥතා ඥාණය ඒ ආයුෂ කියන කාලේ පුරාම විස්තර කළත් ඒක ඉවර වෙන්නේ නැහැ. ඒ තරම්ම පළල් ගැඹුරු එකක්. නමුත් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි පැහැදිලි කරගත්තොත් ਸਰවඥතා ඥාණය විදහාපාන තැන් ඕන තරම් තියෙනවා. හැම බුද්ධ වචනයකින්ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඉස්මතු වෙනවා. දැන් බලන්න අපේ පින්නතුල්ලාට කියවන්න තියෙන පොතක් තමයි ධම්මපදේ. පුංචි පොතක්. ඒ ධම්මපදේ පෙරලිච්ච තැනකින් කියවලා බලන්න ඒ ගාථාවේ තේරුම මහා පුදුම ගැඹුරු අර්ථයක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ හැම බුද්ධ වචනයකින්ම උන්වහන්සේගේ ਸਰවඥතා ඥාන ඉස්මතු වෙනවා. දැන් බලන්න පටිච්ච සමුප්පාදේ පටිච්ච සමුප්පාදේ හොඳට පරිශීලනය කරන කෙනෙකුට හොඳට තේරුම් ගත්ත කෙනෙකුට කවදාකවත් බුදුරජාණන් වහන්සේ නම් අතහරින්න බෑ. මොනවා කිය ලැබෙනවා කිව්වත් මොනවා දෙනවා කිව්වත් තමන්ගේ ජීවිතේ නැති කරනවා කිව්වත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම නවත්තන්න බෑ. හරියට පරිසම්පාදය අල්ලගත්ත කෙනෙකුට. දැන් අපි නිකන් මේ වෙලාවේ හැටියට පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් දැන් බලන්න අපි හැමෝම මැරෙනවා. අපි හැමෝටම ලෙඩ දුක් වලට බාධනය සිද්ධ වෙන්න වෙනවා. බාධනය වෙන්න වෙනවා. ඊළඟට පින්නතුනේ අපි අසනීප වෙනවා. ඊළඟට අපි මහලු වෙනවා. ඊළඟට අපේ ප්‍රිය පුද්ගලයන්ගෙන් අපට අයින් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රිය පුද්ගලයෝ සමග අපට එකතු වෙන්න වෙනවා. ඒ වගේම කැමැති කැමැති දේවල්ම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ කියන හැම දුක්ඛ දෝමනස්සයකටම අපට බාධනය වෙන්න සිද්ධ වෙනවා. කොටින්ම මේ දේ මතක තියාගන්න අපි හැමෝටම මැරෙන්න සිද්ධ වෙනවානේ. ඇයි අපට මෙහෙම වුනේ? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරනවා. දැන් කෙනෙකුට අපිට මොනවා හරි කරදරයක් ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි කාගේ හරි ළඟට ඒක දානවානේ. ආ මෙයා නිසා තමයි මේක වුනේ. අරයා නිසා තමයි මේක වුනේ. මට ඒ කාලේ ගන්න ගන්නපු නැති නිසා තමයි අද මේ දුක් විඳින්නේ මොනවා හරි දෙයක් කියනවා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කරදර හැම දෙයකම මේ ධර්මර සියල්ලටම මුණ දෙන්න සිද්ධ වුණේ ඉපදිච්ච නිසා. ඇත්තට ඉපදුන් නැත්නම් මේ කරදර මුකුත් නැහැනේ. හම්බ කරන්න ඕනත් නැහැ. ඊළඟට මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න ඕනත් නැහැ. වයසට යන්න ඕනත් නැහැ. මරණයටපත් වෙන්න ඕනත් නැහැ. මේ හැම කරදරයක්ම තියෙන පිණිස ඉපදිච්ච නිසානේ. ඊළඟට උන්වහන්සේ ආගෙන ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ දවේ නිසා. විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්නම් ඉපදුනවද? නැහැ. ඇයි විපාක පිණිස කර්ම සකස් වුනේ? භවය සකස් වුනේ. භවය සකස් වුනේ උපාදානය නිසා, දැඩිව බැඳී ගිය නිසා. ඇයි දැඩිව බැඳී ගියේ? දැඩිව බැඳී ගිය තණ්හාව නිසා. ඒ තණ්හාව සකස් වුනේ. තණ්හාව සකස් වුනේ විඳීම නිසා. ඒ විඳීම සකස් වුනේ කොහොමද? ස්පර්ශය නිසා. ස්පර්ශය හැදුනේ නාම රූප නිසා. නාම රූප සකස් වුනේ මොකක් නිසාද? විඥානය නිසා. විඥානය සකස් වුනේ සංස්කාර නිසා. සංස්කාර සකස් වුනේ අවිද්‍යාව නිසා. ඉතින් පින්නතුනේ ඕක හොඳට පරිශීලනය කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නම් අතහරින්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ਸਰවඥතා ඥාණය තේරුම් ගන්නට ධර්මය උන්වහන්සේ වදාළ ඒ නිවන් මඟ ඒ ධර්ම මාර්ගය හොඳට තේරුම් ගත්ත කෙනෙකුට තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය පිළිබඳව යම් කිසි අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන දෙවනි කාරණය ඔය චුට්ටක් වළඳන හිඳවත් ගහක් යට ඉන්න නිසාවක් නෙවෙයි. මගේ ශ්‍රාවකයෝ මට සැලකන්නේ මෙන්න මේ සරුවත්තා ඥානය නිසා. එතකොට බලන්න පින්නතුන අපි බුදුරජාණන් වහන්සේට පහදින්න ඕනේ අදි සීලයට සරුවත්තා ඥාණයට. හැබැයි තව දෙයක් මතක තියාගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ප්‍රතිමාවක් දැකලා පැහැදුනත් අපිට මහා කුසලයක් අත්පත් වෙනවා. ඒකට කියන දස්සනානුත්තරය කියලා එක හරි වටිනවා. හැබැයි ඊට වඩා වටිනවා උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව පැහැදුනොත්. දැන් බලන්න පින්නතුනි සාමාන්‍යයෙන් අපි කෙනෙකුට පහදිනවා රූපයට. හැබැයි ඒ රූපේ වෙනස් වෙනකොට අපේ පැහැදීම නැති වෙලා යනවා. හැබැයි අපි ගුණයකට පහදිනවා. හැබැයි මේ ගුණයට පැහැදුනොත් ඒක ලේසියෙන් ගැලවෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පැහැදුනොත් ඒක කවදාකවත් ලේසියෙන් නැති වෙන්නේ නැහැ. එහෙනම් අපි බෞද්ධයෝ හැටියට තථාගතයන් වහන්සේගේ සීලයට පහදින් තෝරන ඒ වගේම උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණයට අපි පහදින් තෝරන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන තුන්වෙනි කාරණය තමයි අදි ප්‍රඥාව. අදි ප්‍රඥාව කියලා කියන්නේ ඒක මෙන්න මේ වගේ දෙයක්. දැන් බලන්න පින්නතුනේ අපි හැමෝටම යම් යම් හැකියාවන් තියෙනවා. දැන් මේ ලෝකේ හොඳ ගුරුවරු ඉන්නවා. සමහර ගුරුවරු ඉන්නවා පොවනවා වගේ උගන්වන්න පුළුවන්. ඒ වගේම සමහර වෛද්‍යවරු ඉන්නවා පින්නතුනේ මහා ඉරිෂුවරු වගේ පුදුම විදිහට වෙදකම් කරන්න පුළුවන්. සමහර නීතිඥවරු මහත්තුරු ඉන්නවා හොඳට නඩු දිනවන්න පුළුවන්. ඒ වගේම මේක් මේක් වෘත්තිකයේ ඉන්නවා හරියම දක්ෂ අය. වගේම සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න හොඳට බණ කියන්න පුළුවන්. හැබැයි ওই වැඩේ හැමදාම කරන්න බෑනේ. අපි හිතමු හොඳට උගන්වන ගුරුවරයෙක් අවුරුදු 80ක් 90ක් ගියාම මේ විදිහට උගන්වන්න පුළුවන්. බෑ. එයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. ඒක තමයි ස්වභාවය. එයාට මතක නැහැ. දැන් බලන්න හොඳට ලෝක ප්‍රකට වෛද්‍යවරු ඉන්න සැත්කම් කරන. අනේ අවුරුදු 75ක් 80ක් ගියාට පස්සේ එයාට අපි සැත්කම් දෙනවද? අපි කියනවා දැන් ඉතින් මේගොල්ලෝගේ කාලය ඉවරයි කියලා. අර බලන්න එයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. දැන් බලන්න නඩු දිනවන ලෝය කෙනෙක් ඉන්නවා. අවුරුදු 80ක් විතර ගියාට පස්සේ අපි යාට නඩු දෙනවා. එයාට නඩු දුන්නොත් ඉතින් හොඳට හිටි. මොකද එයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. දැන් බලන්න දැන් අපි මේ බණ කියනවා. අපිට අවුරුදු 75ක් 80ක් ගියාට පස්සේ මේ බණ කියන්න පුළුවන්. මතක නැහැ. ඒ වගේම කියාගන්න බෑ හයිය නැහැ. අර බලන්න අපේ ප්‍රඥාව වයසත් එක්ක පිරිහිලා යනවා. හැබැයි අපිට මෙහෙම වුණාට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පින්නතුනි කොච්චර වයසට ගියත් පිරිහෙන්නේ නැහැ. ඒක මහා ආශ්චර්යමත් දෙයක්. අපි හිතමු උන්වහන්සේට අවුරුදු 100යි. නැත්තම් 120යි. බොහෝම මහලු තථාගතයන් වහන්සේ ඇඳේ වැතිරිලා ඉන්නවා කියලා හිතන්න. සරියුත් මහරහතන් වහන්සේ වගේ ශ්‍රාවකයෝ හතර දෙනෙක් මහා ප්‍රඥාවක් තියෙන මේ ස්වාමීන් වහන්සේලා හතර දෙනෙක් ඇවිල්ලා අවුරුදු 100ක් අපි හිතමු ප්‍රශ්න අහුවයි කියලා ගැඹුරු ප්‍රශ්න. කවදාකවත් බුදුරජාණන් වහන්සේලා වදාරන්නේ නැහැ අනේ මට ওই ප්‍රශ්න නම් මතක නැහැ කියලා. උන්වහන්සේට කොච්චර ප්‍රශ්න අහුවත් උන්වහන්සේ අවුරුදු 100ක් අහුවත් උන්වහන්සේවට පිළිතුරු දෙනවා. ඒ ප්‍රඥාව කවදාකවත් පිරෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේක තමයි අධිප්‍රඥාව මේක දැකලා මගේ ශ්‍රාවකයෝ මට සලකනවා කිව්වා ඊළඟට කාරණේ තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේට අපි පහදින්න ඕන ඊළඟ කාරණේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු විදිහ කල්පනා කරනකොට පුදුම හිතෙනවා. වෛද්‍යවරයෙක් ආවොත් වෙදකම ගැන කතා කරලා චතුරාර්ය සත්‍යයට එනවා. සංගීතඥෙක් ආවොත් සංගීතය ගැන කතා කරලා චතුරාර්ය සත්‍යයට එනවා. ගොපල්ලෙක් හරක් බලන කෙනෙක් ආවොත් ගොපලුකම ගැන කතා කරලා අන්තිමට දන්නේම නැහැ චතුරාර්ය සත්‍යයට එනවා. උන්වහන්සේට පුදුම හැකියාවක් තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න. දැන් බලන්න අර කිසා ගෞතමිය කියන අර අම්මා තමන්ගේ දරුවා මැරිලා නොඑක් වෛද්‍යරු ළඟට ගියා අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට ආවනේ. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මගේ දරුවා බේරලා දෙන්න. මගේ දරුවා කිරිබොන්නේ නැහැ, hina වෙන්නේ නැහැ. ඒ වගේම කතා කරන්නේ. ඉතින් දරුවා මැරිලා. බුදුරජාණන් වහන්සේ බලන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු විදිහ. ටිකක් කල්පනා කරලා කිව්ව නැගිටින මම මේ ලෙඩා බාර ගන්නවා. මේ මැරිච්ච ලෙඩේ. ටික වෙලාවක් ගියාම යම්මට කියනවා මට නැගිටින බෙහෙත් ටිකක් ඕන. මොනවද ඕන? අබ ටිකක්. තවත් ටිකක් වෙලා ගියාට පස්සේ කියන හැබැයි අබ ටික ඕන කවුරුත් නොමලගේ කි. මේ අම්මා ගෙවල් 100කට විතර ගියා අබ හොයන්න අබ හම්බුණා. හැබැයි හැම ගෙදරම කවුරු හරි මැරිලා. අන්තිමට මේ අම්මා මොකද කරේ? දරුවා සුහුණට ගිහිල්ලා දැම්මා. අනේ මේ මරණය කියන එක කාටත් පොදු ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. දැන් බලන්න බැරි වෙලාවත් අපි ළඟට ආවනම් අම්මා කෙනෙක් ගරුවෙක් මැරිච්ච අම්මා කෙනෙක්. අපි කොහොමද කියන්නේ? අනේ මෑණියෝ අනේ අම්මේ හිත හදාගන්න මේ ළමයා මැරිලා. ඒ අම්මගේ හිත හැදෙයිද? හැදෙන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ ස්වං ක්‍රීයමේ අම්මට හිත හැදෙන්න උන්වහන්සේ වදාළ ක්‍රමවේදය. ඉතින් ඒ අම්මා තමයි වික්ෂුණී ශාසනය පැවිදි වෙලා රූක්ෂ චීවර දරපු වික්ෂුණීන්ගෙන් අග්‍රතානාන්තර ලැබපු ඒ වික්ෂුණීන් වහන්සේ බවට පත් වුණේ කිසා ගෝතමිය. බලන්න බුදුරජාණන් වහන්සේ අම්මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු විදිහ. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාරන මගේ ශ්‍රාවකයෝ මට සලකන හතරවෙනි කාරණේ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. පස්වෙනි එක තමයි ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවේ කියලා කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඒ කියන්නේ සතර සතිපට්ඨාන, සතර සම්මා ප්‍රධාන, සතර විපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොද්ධංග, ආර්ය අෂ්ටාංග මාර්ග කියන මෙන්න මේ කාරණා 37 මේ ශාසනයේ තියෙන මණික්ගල් 37 වගේ. ඒ තරම් වටිනවා. ඒ නිසා මෙන්න මේවා තමයි ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා පින්නතුනි මේ ධර්මයේ විවෘත වෙලා තියෙන මේ අවස්ථාවේ ධර්මයේ හොඳට අහන්න ලැබිච්ච මේ අවස්ථාවේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු මේ අවස්ථාවේ බුද්ධ ශාසනයක් සම්මුඛ වෙච්ච මේ අවස්ථාවේ මේකෙන් විපුල ඵල නෙලා ගන්නට පින්නතුල්ලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයටමයි පහදින්න ඕනේ. උන්වහන්සේගේ අදිශීලයේ ගැන මෙනෙහි කරන කෙනෙකුට පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. උන්වහන්සේගේ ਸਰවඥතා ඥානය මෙනෙහි කරන කෙනෙකුට හරි පුදුම හිතෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව. ඊළඟට අදි ප්‍රඥාව ගැන අපි හොඳ අවබෝධයක් ඇති කර ගන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ දීපු ආකාරය පිළිබඳව අපි නිතර නිතර හිතන්න ඕන. ඊළඟට උන්වහන්සේ වදාළ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව පිළිබඳව කරුණු හොඳට තේරුම් ගන්නට ඕන. එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේ හොඳ ආකාරවම අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධය තුළින් මේ ප්‍රසාදය තුළින් අපේ ගමන, අපේ ඉලක්කය අපට සපුරා ගන්නට අවස්ථාව ලැබෙනවා. එනිසා පින්වත් සෑම දිනාටම තථාගතයන් වහන්සේ තෝරාගෙන තේරුම් අරගෙන උන්වහන්සේ කෙරේ ප්‍රසාදය ඇති කරගෙන කටයුතු කරන්නට තුරුණුවන්ගේ අනන්තානුභාව බලෙන් ලැබේවා හැකි වේවා කියලා අපි ආසින්තන ප්‍රාර්ථනා කරනවා. අද දවසේ තාම හොඳින් ගත කරන්නට තරුණවන්ගේ අනන්තානුභාවයෙන් ලැබේවා හැකි වේවා. සෑම දිනාටම මේ කුසලය අමා මහ නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.